පින්වත්නි අද දින මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහඳ පවත්වා වන්දනා කරමු සාදු සාදු සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා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 ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකත් පහතෝ සංවේගාය සංවත්තති මහතෝ අත්තාය සංවත්තති මහතෝ යෝගක්ඛේමාය සංවත්තති මහතෝ සති සම්පජඤ්ඤාය සංවත්තති ඥාන දසංසන පටිලාභාය සංවත්තති දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති විඤ්ඤා විමුක්ති ඵල සච්චි කිරියාය සංවත්තති කතමෝ ඒක ධම්මෝ කායගත සති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්නතුනි බලාපොරොත්තු වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සියලු සත්වයන්ට සියලු සංසාර දුකින් නිවී සැනසීම වෙනුවෙන්ම දේශනා කළ ධර්මස්කන්ධයෙන් මේ සීමිත වේලාවේ දහම් කරුණු කීපයක් නමුත් දේශනා කරවාගෙන ඊ타ම ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කිරීම සඳහා පින්වත්නි ධර්ම ශ්‍රවණය කරනවා කියන එක සංසාරේ අප්‍රමාණ පින් බලයකින් කුසල බලයකින්ම ඔබට ලැබිච්ච ලාභයක් බව ඔබ මුලින්ම තේරුම් ගන්න ඕනේ. පින්නතුනේ තමන්ගේ අතට ලැබුණත් මණිකක් එය මණිකක් කියලා දන්නේ නැති අන්ධයෙක් ඒ මණික ආරක්ෂා කරගනීද එහෙමත් නැතිනම් ඒ මණික බිම දාලා පාගයිද කියලා වුත් එහෙම ඔහු බොහෝ විටකදී කරන්නේ පින්නතුනේ ඒ මණික බිම දාලා බිම දාලා පාගනී කරේ හේතුව තමයි මණික මණිකක් කියලා දැකගන්න අන්ධයට බැරිකම. සමහර විටකදී මේක මණිකක් කියලා වෙන කෙනෙක් කිව්වට අන්ධයා විශ්වාස කරන්නේ විශ්වාස කරන්නේත් නැහැ. ඒ වගේ තමයි මේ හරියට දහම් මැස පහල කරගත්තු නැති ධර්ම කාරණය එහෙමත් නැතිනම් බුද්ධ වචනය හරියට අදාහගන්නේ නැති ඇත්තන්ට පින්වත්නි හිතෙන්න පුළුවන් මේ ධර්ම ශ්‍රවණය ඒ තරම් අගනාදයක් නෙමෙයි කියලා. මේක මහා ලාභයක් නෙමෙයි කියලා. ධර්ම ශ්‍රවණේ දුර්ලභයි කියලා කිව්වට කොයිතරම්නම් ධර්ම දේශනා පැවැත්වෙනවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි අද වෙනකොට කොයිතරම් ධර්ම දේශනා පැවැත්වුවත් එහෙම පැවැත්වෙන කාලයක් පින්නතුනේ සංසාර ගමනේ සුලබ නැහැ පින්නතුනේ අතිශය දුර්ලභයි. ඒ නිසා ඔබට මේ ලැබෙන ධර්ම ශ්‍රවණය මිලකල නොහැකි මණිකක් කියලා පළමු කොටම Tamanට තේරෙන්න ඕනේ. එහෙම තේරුණොත් තමයි මේ අහන ධර්මදේශනාව Tamanගේ ඇතුළාන්තේ දරාගෙන ආරක්ෂා කරගන්නේ. ඒ නිසා පින්වත් ඔබ සියලු දෙනාම මේ ලැබිච්ච ස්වල්ප මාත්‍ර වේලාවෙන් නිසි ප්‍රයෝජන ලබන්න තාම ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. දේශනාවේ දායකත්වයේ දැරීමෙහි අරමුණු පරමාර්ථ පින්නතුනේ අපි දේශනාව අවසානයේදී පමණක් සිහිපත් කරන්නට ඉඩ ලැබමු. ඊට වැයවන වේලාවක් දේශනාවට එකතු වුණොත් එහෙම බොහෝ දෙනෙකුට ඒක ලාභයක්. ඒ නිසා අපි දේශනාව ආරම්භමු. දේශනාවේ දායකත්වයේ දරන පින්වන්ත ඔබටත් ඔබේ දායකත්වයේ නිසාම ලොව පුරා ධර්ම ශ්‍රවණේ කරන හැම දිනාටමත් වහ වහ සුවසේ උතුම් ධර්ම අවබෝධයේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිතුල ඇති කරගෙන පින්වතුනේ සියලු දෙනා මිතාමත්ම මැනවින් ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති මහණෙනි එකම ධර්මයක් තියෙනවා එකම කාරණයක් තියෙනවා එය භාවිතෝ වැඩුවොත් බහුලීකතෝ බහුල වශයෙන් වැඩුවොත් භාවිතෝ කියන්නේ වැඩුවොත් බහුලීකතෝ කියලා කියන්නේ බහුල බහුල වශයෙන් වැඩුවොත් මහත් වූ සංවේගයේ පිණිස පවතිනවා කියලා. පින්වත්නි මොකද්ද සංවේගී පිණිස පවතිනවා කියන්නේ? සංවේගී පිණිස පවතිනවා කියන්නේ යම් කිසි දෙයක් කෙරෙහි යථා ස්වභාවය අවබෝධ වුණාම දැන් උදාහරණයකට අපි හිතමු කෙනෙක් මැරෙනවා. බොහෝ දෙනෙක් ශෝක කරනවා. ශෝක කරන්නේ කොහොමද? නම කිය කියා අඬනවා වැළපෙනවා විලාප දිනනවා නේද? ඒ ශෝක කිරීම ඇතුලේ මරණය පිළිබඳ අවබෝධයක් තියනවද නැද්ද? ඈ නැහැ පිළිවෙල. ශෝකයේ පිළි ශෝක වෙනකොට වැළපීමෙන් පපුවට ගහ ගහ නම කිය කිය අඬනකොට මැරෙන බව දන්නවා වුණත් උපන්න සියල්ලෝම ඒ ශෝක කරන මොහොත තුල මේ ලෝකේ උපන්න සියල්ලෝම මැරෙනවා කියන අවබෝධය පිහිටන්නේ ඒ නිසා මේක එයාට විතරක් සිද්ධ වෙච්ච වෙසනයක් හැටියට පින්වත්නි දුක් වෙනවද නැද්ද? මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් මැරෙන්නේ අපේ කෙනාමයි මැරුණේ කියලා පින්වත්නි අන්න එහෙම පින්වත්නි හරියට මේ ලෝකය නිට්ටයයි සුඛයි කියලා අල්ලගත්තා වගේ පින්වත්නි අඬනවා සංවේගී උපද්දවන කෙනා පින්වත්නි හඬන්නේ බැලපින්නේ විලාප තියන්නේ එහෙනම් මොකද කරන්නේ මරණය සිද්ධ වුණාට පස්සේ කෙනෙකුගේ ඔහු මෙනෙහි කරනවා තථාගත බුද්ධ වචනය ඉදා බුදුරජාණන් වහන්සේ වදාළ දේ පරම සත්‍යයි නේද කියලා මෙනෙහි කරනවා එදා බුදවරු පවා ලෝකෙ පිරිනිවන් පෑවා නේද පසේ බුදුරජාණන් වහන්සේලා පවා පිරිනිවන් පෑවා නේද? සියලු කෙලෙසුන් නසපු මහා 이르දිමත් රහතන් වහන්සේලා පවා පිරිනිවන් පෑවා නේද? මේ මුළු මහත් ලෝකයේ ධර්මයෙන් රජ කරවපු පාලනය කරපු චක්‍රවර්ති රජවරු පවා මරුණා නේද? මහා 이르දිමත් ආයුෂ ඇති මහා සම්මතාදී රජදරුවොත් මරුණා නේද කියලා අන්න මේ බුද්ධ වචනේ මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හඬන්නේ නැහැ පින්වතුනේ මේ මරණය පිළිබඳව යම් අවබෝධයකට එනවා. ඒ අවබෝධය නිසාම අවබෝධයෙන් යුක්ත වූ කලකිරීමක් උපදිනවා. සංවේගය කියන්නේ අන්න ඒකයි. එහෙනම් අපි කෙනෙක් මැරුණා වුණත් ශෝක කරන්නද ඕනේ සංවේගය උපද්දවන්න ඕනේ. ඈ සංවේගය උපද්දවන්න ඕනේ. හැබැයි මලගෙවල් හුඟාක් වටේ අපි බැනර් ගහන්නේ කොහොමද? අපගේ බලවත් ආශෝකය. එහෙම එකක් තියෙනවද? ඒ අතන්ට. එතකොට බලන්නකෝ ඒ බැනර් එකේ කියන විදිහට හැමෝම ශෝක වෙනවා නම් අපි හිතමු සමිතිය කියලා. සමිතිය ඉන්නවා 500ක්. ඒ ගමේ එක ගෙදරක ගහනවා ඒ බැනර් එක. අපගේ බලවත් ශෝකේ. එතකොට මේ 500 ශෝක වෙනවද නැද්ද මෙයා වෙනුවේ? හොඳයි ශෝක වෙනවම කියමුකෝ. සමහර වෙලාවකදී ඇතැම්මයි බැනර් එක ගහලා තියෙනවා කියලාවත් දන්නේ දන්නේ නැහැ ශෝක වෙනවා තියා. ඊළඟට ওই විදිහට පින්වත්නි ගමේ 500ක් ඉන්නවා නම් ඒ 500 පොලකම එතකොට අර 500 දෙනාම සුව කරන්න ඕනද නැද්ද? ඈ දැන් කවද්ද සතුටින් ඉන්නේ? අපේ ප්‍රතිපදාව හිස්ද නැද්ද පින්වත්නි? අපේ ප්‍රතිපදාව හිස්. නේද? අපගේ බලවත් ශෝකයේ ඇත්තකට මේක ප්‍රතිපදාව හිස් පින්වත්නි. යටත් පිරිසෙන් ඊට වඩා වටිනවා මේ මරණය සම්බන්ධව අවබෝධයක් ඇති වෙන්න යම් ප්‍රකාශ ටිකක් එකතු කරලා එහෙම දෙයක් මිනිසුන්ට බලා ගන්න සලස්සලා මෙය අසවල් සමිතියේ සක්කාරීක කියලා ගෙහුවනම් ඒක ඊට වඩා උත්තමයි. gedaraaya ශෝක කරනවා කියලා සමිතියේ අයත් ශෝක කළා කියලා ඇති ඵලය මොකද්ද? මොකද ලාභය? මොකුත් ලාභයක් තියනවද? කිසිම ලාභයක් නැහැ. දන්න අයත් දන්නවා හැමෝම ওই බැනර් එක කොතෙන්දත් වදින බැනර් එක තමයි කියලා. නේද? ඒ නිසා අපිට මේ ශෝක කරන්න නෙමෙයි තියෙන්නේ. අපිට තියෙන්නේ මොකද්ද? සංවේගය උපද්දව ගන්න ඕනේ. සංවේගය පිණිස මහත් වූ සංවේගයේ පිණිස පවතිනවලු එකම කාරණයක්. ඒකෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ භාවිතෝ කියන්නේ වඩනවා බහුලීකතෝ කියන්නේ නැවත නැවත නැවත නැවත වඩනවා කියන එකයි පින්නවා නැවත නැවත වඩන එකේ ලාභයක් තියෙනවා මොකද ලාභේ හ මොකද ලාභේ පින්නවා දැන් අපි හිතමු යම් කිසි ගීතයක් අහනවා කියලා පළමුවෙනි වාරය අහනකොට හිතට දැනෙනවා. හැබැයි ඒ ගීතයම පින්නතුනේ සිය වාරයක් ඇහුවොත් එහෙම. ඒ ගීතය මතක හිටිනවද නැද්ද? මතක හිටිනවා. මොනතරම්ද කියලා කිව්වොත් එහෙම තමන්වත් දන්නේ නැහැ තමන් තනි වෙච්ච වෙලාවේ ඒ ගීතයේම කොටස් මුමුණන්න පටන් ගන්නවද නැද්ද? ඈ ඒ ගීතයේම කොටස් මුමුණන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි. මේ කියන එකම කාරණය එකවරයක් වඩලා මදි. නැවත නැවත නැවත නැවත වඩනකොට ඒ තමන්ගේ ජීවිතේ හුස්ම ගන්නවා වගේ හුස්ම පිට කරනවා වගේ දෙයක් බවට පත් වෙනවා පිළිනොත්. බහුලීකృత කරන එකේ එහෙමත් නම් නැවත නැවත වඩන එකේ ලාභය ඒකයි. ඊළඟට කියනවා පින්වත්නි මහතෝ අත්ථාය සංවත්තති මහත් වූ අර්ථයේ පිණිස පවතිනවායි කියනවා. මහත් වූ අර්ථයේ පිණිස පවතිනවා. මෙලව අර්ථයේ පිණිස, පරලව අර්ථයේ පිණිස. ඊළඟට කියනවා පින්වත්නි මහතෝ යෝගක්ඛේමාය සංවත්තති. මහත් වූ යෝගක්ෂේමයේ පිණිස පවතිනවායි කියනවා. ඒ කියන්නේ මේ සංසාරෙන් නික්මීම පිණිස අමා මහ නිවන පිණිස හේතු වෙනවායි කියනවා. තවත් විස්තර කරනවා පින්වත්නි සති සම්පජඤ්ඤාය සංවත්තති. සති කියන්නේ සිහිය, සම්පජඤ්ඤාය කියලා කියන්නේ නුවණ. සම්පජඤ්ඤ කියලා කියන්නේ නුවණ. සති සම්පජඤ්ඤාය සංවත්තති කියලා කියන්නේ සිහිය නුවණ පිණිසම පවතිනවා. සිහි නුවණ ඇතිවීම පිණිසම පවතිනවා. ඊළඟට කියනවා පින්වත්නි ඥාන දස්සන පටිලාභාය සංවත්තති ඥාන දර්ශනේ ලැබීම පිණිස පින්වත්නි හේතු වෙනවා ඊළඟට කියනවා පින්වත්නි දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති මේ ජීවිතයේම මේ ආත්ම භාවයේම සැපවත් වාසය පිණිස හේතු වෙනවා තැවීමක් නැහැ දෙවීමක් නැහැ ශෝක කිරීමක් නැහැ ගැටීමක් නැහැ ඇලීමක් නැහැ මේ හැම එකකින්ම නිදහස් වෙච්ච මේ ආත්ම භාවයේම සැපවත් වූ විහරණයකට හේතු වෙනවා කියනවා විඥා විමුක්තිඵල සච්චිකිරියාය සංවත්තති මාර්ගඵල අවබෝධයේ පිණිස හේතු වෙනවා කියනවා එක කාරණයක් කාරණා ගොඩක් නෙමෙයි. මේ එකම කාරණය මෙච්චර ලාභ හදනවා. කතමෝ ඒක ධම්මෝ මෙච්චර ලාභ සකසලා දෙන මෙච්චර ලාභ ලබා දෙන මේ එකම ධර්මය මොකද්ද? කායගත සති. මොකද්ද මේකම කාරණය? පින්නතුනේ කායගත සතියයි කියනවා. කායගත සතිය පින්නතුනි සම්බුද්ධ ශාසනයක් පවතින කාලේ විතරයි පවතින්නේ. මොකද සම්බුද්ධ ශාසනයක් පවතින කාලෙ පින්නතුනේ මේ කයෙහි ඇලෙන ප්‍රමාණය වැඩි නම් සම්බුද්ධ ශාසනයක් නැති කාලයක පින්නතුනේ මේ කයෙහි අසාරත්වයේ කවුරුනම් දකීද? කායගත සති කියලා කියන්නේ කය පිළිබඳව පිහිට වූ සිහියයි. සති කියන්නේ සිහිය. ඔබට කයක් තියනවද නැද්ද? ඔබට කයක් තියනවද නැද්ද? ඔබට කයක් තියනවා. හැබැයි ඒ කය පිළිබඳව සිහිය තියනවද ඔයත්තන්ට? ඒ කය පිළිබඳව සිහිය තියනවද ඔයත්තන්ට? වෙලාවකට තියනවා වෙලාවකට නැහැ. තියෙන වෙලාව වැඩිද නැති වෙලාව වැඩිද? ඈ නැති වෙලාව වැඩි. තියෙන වෙලාවේ කෙලෙස් සංසිඳුනම නැති වෙලාව වැඩි නම් සිහිය ඒ වෙලාව මුළුමනින්ම පිරෙන්නේ මොනවයිද? කෙලෙස් වලින්. යම්තා කෙලෙස්ද ඒතා අකුසල්ද නැද්ද? අකුසල්. දැන් මේ අත මේ නොදැන නෙවෙයි මේ සියල්ල දැනගෙනයි මේ. හිතලා බලන්න එතකොට යම් කිසි කෙනෙකුට මේ පරිහරණය කරන කය පිළිබඳව සිහිය නැති වුණොත් සිහිය නැති වූ සැනින්ම පින්නතුනේ නුවණ උපදින්නේ නැහැ. සිහියත් නුවණත් මේ කය පිළිබඳ වේපදුනේ නැත්නම් ඒ ශ්‍රාවකයා අප්‍රමාණ කෙලෙස් වඩනවා කියන එක පින්නතුනේ මොන විදිහටවත් නවත්තන්න බෑ. සිහියත් නුවණත් නැත්තේ යම් තැනකද මේ කය පිළිබඳව ඒ නැති වෙච්ච ගමන් උපදින්නේ කෙලවරක් නැති කෙලෙස් පින්නොත්. අප්‍රමාණ කෙලෙස් උපදින්නේ යම් තැනක සිහියක් නුවණක් පිහිටනවද අන්න එතන පින්වත් කෙලෙස් කෙලෙස් සංසිඳෙන්න පටන් ගන්නවා ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යේසංච සුසමා රද්ධා නිච්ඡං කායගතා සති අකිච්ඡං තේන සේවಂತಿ කිච්ඡේ කිච්ඡං සාතච්ච කාරිනෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළා යමෙක් ආරම්භ කළා නම් කාය කතා සතිය වඩන්ද යේ සංච සුසමාරද්ධා නිච්ඡං කාය ගතා සතිය නිච්ඡං කියලා කිව්වම නිතර නිතර කියලා කියන්නේ ඈ නිතර කියලා කියන්නේ තප්පරයක් තප්පරයක් ගානේ හුස්මක් හුස්මක් ගානේ නේද ඔයත් මොකද කිව්වේ? වේලාවකට සිහිය තියෙනවා වේලාවකට නැහැ බුදුහාමුදුරෝ දේශනා කළ කායගත සතියක නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ කායගත සතිය කොහොමද නිච්ඡං නිතරම හැම මොහොතකම කය පිළිබඳව සිහිය තියෙන්න ඕනේ පින්වත්නි මෙසේ නිතරම කායගත සතිය වඩන්නට ආරම්භන ලද්ධා වූ ශ්‍රාවකයාගේ ස්වභාවය කියනවා අකිච්ඡං තේන සේවಂತಿ කිච්ඡං සාතච්ඡකාරිනෝ එයා කරන්න ඕන ටික කරනවා කරන්න ඕන නැති දේ කරන්නේ නැහැ කියනවා කායගත සතිය නිරන්තරව වඩන ශ්‍රාවකයා කළ යුත්ත කරනවා නොකළ යුත්ත කරන්නේ කරන්නේ නැහැ කියනවා. මොකද කළ යුත්ත? කායගත සතිය වඩන ශ්‍රාවකයා සීලාදී ගුණ පුරණ එක කරනවා. හැබැයි ඒ කය හැඩ කරන්න ජීවිතේ කැප කරන්නේ නේද? ඒ කය හැඩ කරන්න ඒ ජීවිතේම කැප කරන්නේ ඒ ආ කරන්නේ මොකද්ද? සීලාදී ගුණ එකතු කරගන්න බලනවා මේ ජීවිතේ. අන්න ඒ විදිහට නිරන්තරවම කායගත සතිය වඩමින් කලයුත්ත කරන නොකලයුත්ත අතාරින්නා වූ ශ්‍රාවකයා මොකද්ද කියන්නේ? එසේ සිහියෙන් යුක්ත වූ එසේ නුවණින් යුක්ත වූ ශ්‍රාවකයා පින්වත්නි අත්තං ගච්ඡanti ආසවා ඔහුගේ ආශ්‍රව ධර්මයෝ වහ වහා දුරු වීමට යනවා කියනවා. ඔහුගේ ආශ්‍රව ධර්ම වේගයෙන් නැති වෙනවා කියනවා. කෙලෙස් ධර්ම වේගයෙන් නැති වෙනවා කියනවා පින්වත්නි. කුමක් කළොත්ද? නිතර නිතර නිතර නිතර පින්වත්නි කායගත සතිය වැඩුව. කොහොමද කායගත සතිය වඩන්නේ? පින්වත්නි එකක් තමයි මේ හුස්ම රැල්ල දිහා හොඳට අවධානය යොමු කරන්න. මේකට කියනවා ආනාපාන සතිය කියලා. විදර්ශනා භාවනාවක්. මේ හුස්ම රැල්ල දිහා අවධානයෙන් සිහියෙන් බලාගෙන ඉන්නකොට ඔබට තේරේවි ඒ හුස්ම රැල්ල දීර්ඝ හුස්ම රැල්ලක් කියලා. දීර්ඝ හුස්ම රැල්ලක් ගන්නකොට දීර්ඝ හුස්ම රැල්ලක් ගත්තා කියලා එක දකින්න පුළුවන්. දීර්ඝ හුස්ම රැල්ලක් පිට කරනකොට දීර්ඝ හුස්ම රැල්ලක් පිට කළා කියලා පින්වත් දකින්න පුළුවන්. කෙටි හුස්ම රැල්ලක් ගන්නකොට ඒ කෙටි හුස්ම රැල්ලක් ගත්තා කියලා දකින්න පුළුවන්. කෙටි හුස්ම රැල්ලක් පිට කළා කියලා දකින්න පුළුවන්. බොහෝ දෙනෙක් කරන්නේ හිතා මතා හුස්ම අරගනිමින් දීර්ඝ එකක් ගන්නවා ඒ දිහා බලනවා. ඒක වැරදි. සුපුරුදු පරිද්දෙන් කය සංසිඳුවාගෙන කය සැහැල්ලු කරගෙන නිදහස් කරගෙන හුස්ම ගන්න. ඔබට තියෙන එක දෙයයි ඒ එන එන හුස්ම රැල්ල කොහොම එකක්ද කියලා දකින්න පුළුවන් වෙන්න සිහියෙන් ඉන්න විතරයි. දීර්ඝ හුස්ම රැල්ලක් ගත්තොත් හිතලා ගන්නෑ ගත්ත දෙයින් හැබැයි දකින්නවා ඒක දීර්ඝ ස්මරල්ලක් ගත්තේ. ඊළඟට පිට වෙනකොට හිතලා පිට කරන්නේ එහෙම වුණොත් වෙහෙසයි. ඊට පස්සේ ඒක රාජකාරියක් වෙනවා. භාවනාව පැත්තකට ගිහිල්ලා ඕන ඕන විදිහට හුස්ම ගන්නක රාජකාරිය වෙනවා. නේද? ඊට පස්සේ ඒකට තමයි හිත යන්නේ. එතනින් හිත ගලව ගන්නවා. හුස්ම ගන්න එක පිට කරන එක පෙර පරිද්දෙන්ම සිද්ධ වුණ දෙයින් මෙච්චර කාලයක් අපි ඒක හිතාමතා කළේ නෑ මෙදත් අපි හිතාමතා කරන්නේ හැබැයි ඒ හිතාමතා නොකරන දේ හොඳ සිහියෙන් අපි බලාගෙන ඉන්නවා එතකොට ගන්න හුස්ම රැල්ල කොහොම එකක්ද කියලා හොඳට දකින්න පුළුවන් එහෙම දකින්න ටිකෙන් ටික ටිකෙන් ටික පුරුදු වෙනකොට පින්නතුනේ මේ කය පිළිබඳව අපිට මෙච්චර කල් මස් ඇසින් නොපෙනිච්ච දේවල් නැනසින් දකින්න පුළුවන්. ගෙදර කණ්ණාඩියේ ඉස්සරහට කී වාරයක් යනවද ඔබ? හා? ඒ ගියපු හැම වාරයකම ඔය ඇත්ත ඔය ඇත්තන්ගේ කය දිහා බැලුවා. බැලුවනේ. ඔව්. ඒ බලපු හැම වාරයකම ඔබට පෙනුනේ ඔබේ ශරීරයේ කොහොම ස්වභාවයක්ද? මස් ඇසින් මේ කය දිහා බලන හැම වාරයකම ඔබට පෙනුනේ මේ කයේ සුබ දේවල් ටිකක් නේද? මේ කයේ ප්‍රිය දේවල් ටිකක් නේද අපි වැළුවේ? මේ කයේ මනාප දේවල් ටිකක් නේද අපි බැලුවේ මේකයි හොඳයි ලස්සනයි කියලා ටිකක් නේද අපි ඇලෙන්න හේතු වෙන දේවල් ටිකක් නේද මේකයි දිහා අපි මෙච්චර කල් බැලුවේ දැන් පින්වත්නි මස් ඇසින් බලනකොට සුබයි ලස්සනයි හොඳයි අගෙයි කියලා ඇලෙන්න කරුණු දැක්කා අපි දැන් මේ මස් ඇස වහලා දාලා නැනස ඇරලා බලනවා මස් ඇස වහලා දාලා නැන සැරලා බලපුවාම පේන්න තියෙන මොනවද? ඈ මස් ඇසින් බලන බලනකොට සුබයි කියලා දැකපු දෙයම නැන සැරලා බලන බලනකොට පේනවා අසුබයි. මස්සසින් බලනකොට ප්‍රියයි කියලා දැකපු දෙයම නැනස ඇරලා බලනකොට පේනවා ඈ මොකද අප්‍රියයි. මස්සසින් බලනකොට මනාපයි කියලා දැකපු දේවල් නැනසින් බලනකොට පේනවා දැන් අමනාපයි. මස්සසින් බලනකොට බොහෝම අගනා ඇලෙන දෙයක් කියලා ඇලුනට නැනසෑරලා බලනකොට පින්වතුනි ඇලිච්ච වෙච්ච තැනම පින්නතුනේ මොකද වෙන්නේ? කලකිරෙන්න පටන් ගන්නවද නැද්ද? ඇලිච්ච තැනම කලකිරෙන්න පටන් ගන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි කායගත සතිය වඩන්න කියලා. මස්සසින් මේ කය දිහා බලන ඕනම කෙනෙක් මේ කයේ ඇලෙනවා. හැබැයි මස්සස වහලා නැනස ඇරලා බලනකොට පින්නතුනේ මේ කයෙහි පුදුම කලකිරීමක් උපදින්නේ. මේ හුස්ම ගැනීම හුස්ම පිට කිරීම දිහා හොඳ සිහියෙන් ඉන්නකොට මසකින් නෙවෙයි කය දිහා බලන්නේ නැනසින්. නැනසින් මේ කය දිහා බලනකොට මුළු මහත් ශරීර අභ්‍යන්තරේ පවා වැටෙන්න පටන් ගන්නවා මේක හිම පිටින්ම නිස්සාර දෙයක් කියලා. ඊළඟට කියනවා පින්නතුනේ කායික ඉරියව් පිළිබඳව විශේෂයෙන්ම චතු ඉරියාපත පිළිබඳව සතර ඉරියව් පිළිබඳව හොඳ සිහියෙන් ඉන්න කියලා. මොනවද සතර ඉරියව්? ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, නිදාගෙන ඉන්නවා, ඇවිදිනවා. මේ ඉරියව් හතරනේ අපිට තියෙන්නේ කාටත්. ගිහිද පැවිදිද නැහැ, ස්ත්‍රීද පුරුෂද නැහැ මේ ඉරියව් හතරනේ. ඒ ඉරියව් හතරෙදී ඒ පිළිබඳව සිහියෙන් ඉන්න කියනවා. දැන් බලන්න මේක කරන එක පින්වත්නි කොයිතරම් ප්‍රායෝගිකද කියලා. මේ කියන්නේ ඇවිදිනකොට ඇවිදිනවා කියලා දැනගෙන ඒ සිහියෙන් ඇවිදින්න. නිදනකොට නිදනවා කියලා ඒ සිහියෙන් ඉන්න. කොයිතරම්නම් දෙනෙක් නිදනවා කියන සිහිය නැතුව ඇඳී ඉන්නවද බලන්න. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරන්නේ මේ මොහොත තුල හිත නතර කරගන්න කියලා. කොච්චර ලස්සන ප්‍රතිපදාවක්ද බලන්න. මේ මොහොත තුල හිත නතර කරගන්න කියලා. මේ මොහොත තුල හිත නතර කරගත්තොත් මේ මොහොත තුල විතරයි ඔබට විඳීම තියෙන්නේ. ඒ වුණාට ඕක තේරුම් ගත්තු නැති අය නිඳා ගන්න ඕනේ විවේකයේ ගන්න ඕනේ මහන්සි කියලා ඇඳට ගියාට පස්සේ කල්පනා කරන්නේ මොනවද? හෙට මේවා කරන්න තියෙනවා. හෙට අරෙහි යන්න තියෙනවා. හෙට මෙහි යන්න තියෙනවා. හෙට මොනවද වියන්නේ? හෙට මොකද කරන්නේ? ඒක හෙටනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක හෙට හිතියොත් කරන්න. දැන් සිහියෙන් නිදන්න. දැන් හිත අපිට ඇදලා කලින් ගන්නද? එහෙම කරන්න බෑ. තවත් කෙනෙක් ඇඳට ගිහලා මොකද කල්පනා කරන්නේ? අද මම මෙහෙම කළා. මගෙන් මෙහෙම එකක් වුණා කියලා දවල් වෙච්ච දේවල් පින්නත් ආයෙ ආයෙ පින්නත් වමාරලා හන්න පටන් ගන්නවා. දැන් පහුගිය දහවල ආයෙ ඇදලා ගන්නද? ඒක කරන්නත් බෑ. මෙයාට තේරෙන්නේ පහුවෙච්ච අතීතයත් එළඹුණු නැති අනාගතයත් ගැන මේ විදිහට කල්පනා කරන්න කල්පනා කරන්න කල්පනා කරන්න වෙන්නේ මේ වර්තමානයේ අපිට අතහැරෙන එක කියලා එයාට තේරෙන්නේ වර්තමානයේ අතහැරුණු ගමන් ඊළඟ තප්පරයේ පින්වතුනේ ශෝක කරන්න ඒ තප්පරයත් අතීතයට එකතු වෙනවද නැද්ද? ඒ තප්පරයත් අතීතයට එකතු වෙනව ශෝක කරන්න. හැම වෙලාවකම ශෝකයෙන් අත මිදින්නේ මේ මොහොත තුල ජීවත් වෙන්න දක්ෂයා. මේ මොහොත තුල. නිදා ගන්නවා නම් නිදා ගන්න සිහිය. ඇවිදිනවා නම් ඇවිදිනවා කියන සිහිය. හිටගෙන නම් ඉන්නේ හිටගෙන ඉන්නවා කියන සිහිය. ඉඳගෙන නම් ඉන්නේ ඉඳගෙන ඉන්නවා කියන සිහිය. ඊළඟට කියනවා එතනින් එහා පැත්තේ දෙයක්. ඉදිරියට යනවා නම් ඉදිරියට යනවා කියන සිහියෙන්. ආපහු වෙනවා නම් ආපහු වෙනවා කියන සිහියෙන්. මේක හොඳට බලන්න. ඇතැම් අය පින්නතුනේ යම් ගමනක් යනකොට සමහර මහ විශාල නගර පහු කරගෙන ගිහිල්ලා. පහු කරගෙන ගිහිල්ලා අහනවා අපි අහවල් නගරේ පහු කරලා දාවි. ඒ පොඩි එකක් නෙමෙයි මේ මුළු මහත් නගරයක්. නේද? ඇහැට එතකොට බලන්න ඇස් දෙක තිබුණත් පින්නත් මෙච්චර නගරයක් අපිට පෙනිලාද? පෙනිලා නැහැ. ඇයි? සිහිය නැහැ. සිහිය නැහැ පින්නත්. එතකොට කොච්චර ප්‍රමාදද බලන්න. ඊළඟට ඒ විතරක් නෙමෙයි සමහර කෙනෙක් පින්නත් පනාව කොණ්ඩේ ගහගෙන හොයනවා. සැහැල්ලුවෙන් හිතන්න එපා. කණ්ණාඩි දෙක නල්ලට ආගෙන හොයනවා. මෙහෙම කෙනෙක්ගේ හිතට රාගයක් ඉපදුනහම මේ ඉපදුනේ රාගයක් කියලා හොයාගන්න එයා දක්ෂ වෙයිද? මෙහෙම කෙනෙක්ගේ හිතට ද්වේෂයක් ඉපදුනම මේ ද්වේෂයක් ඉපදුනේ මේකේ විපාක මෙහෙමයි කියලා ඒ උපන් ද්වේෂය හඳුනාගන්න එයා දක්ෂයෙක් වෙයිද? ඒ නිසා නේද ද්වේෂයෙන් ගහලා බැනලා මරලා ඔක්කොම ඉවර වුණාම කියන්නේ අපරාධෙ මට හේතුවක් නැතුවයි තරහ හරන් තියෙන්නේ කියලා. ඇයි ඒක දකින්න බැරි වුනේ තරහ ආපු වෙලාවේ? අදක්ෂකම අදක්ෂකම දැන් බොහෝ දෙනෙක් කියනවානේ අනේ මං ඒක හිතලා හිතලා නෙමෙයි කිව්වේ හිතලා නෙමෙයි කිව්වේ එකම වරදද නැද්ද එයා හිතන් ඉන්නවා හිතලා නෙමෙයි කිව්වේ කිව්වහම ඒකේ යා තුල තියෙන හොඳ හොඳ ගුණයක් කියලා. එයා ඒකෙන් සුද්ධවන්තයෙක් වෙනවා කියලා එයා හිතනවා. හිතලා නෙමෙයි නම් කිව්වේ එයා තුල තියෙන පළවෙනි නුසුදුසුකම තමයි පින්නතුනේ හිතලා කියන්නේ නැති එක. නේද? ඒ කියන්නේ එයාගේ වචන එයා සිහියෙන් කියන ඒවා නෙමෙයි. එහෙනම් ඔහු අදක්ෂයෙක්. සමහර තැන්වලදී අපි සුද්ධ වෙන්න කියලා කියන ප්‍රකාශ වලින් ආපහු කියවෙන්නේ මොකද්ද? අපි ඊටත් වඩා වැරදිකාරයෝ කියලා. ඒක වරදකින් නිදහස් වෙන්න සමාජයේ ඉස්සරහා අපි පිරිසිදු වෙන්න කියන නිදහසට කාරණා වලින් වැටහෙනව නුව නැත්තට ඒ වරද කළාටත් වඩා බරපතල වැරදිකාරියේ තමයි දැන් කියලා. සිහිය නැතිකම. ඉදිරියට යනවා නම් ඉදිරියට යනවා කියන සිහිය, ආපහු වෙනවා නම් ආපහු වෙනවා කියන සිහිය. අතපය දිගාරිනවා නම් අතපය දිගාරිනවා කියන සිහියෙන් කරන්න. අතපය හකුලනවා නම් අතපය හකුලනවා කියන සිහියෙන් ඒක කරන්න. ඒ කියන්නේ අනේ මං අතපය හකුලනවා කියලා මෙනෙහි කර කර මේක කරන්න කියනවා නෙමෙයි. නමුත් ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න. ඊළඟට කනවනම් කනවා කියන සිහියෙන්. ඒත් ලෝකේ නැද්ද? දන්නේම නැතුව කැවුනනේ ඔක්කොම කියලා කියවෙන අය. නැද්ද? ඉන්නවා. එතකොට මේ අතින් අනලා මේ අතින්ම කටට දාලා කටින් හපලා ගිලලා ඒත් දන්නේ එතකොට මෙච්චර හරියක් මේ කයෙන් වෙනකොට ඒ කයෙන් වෙන දේ ගැනත් එහෙම සිහියක් නැත්තම් පින්නත් හිතට නැගෙන සිතුවිලි ගැන සිහිය තියෙද? මේ බප්පිඩක් අරගෙන ව්‍යංජන සියල්ල අරගෙන අනන්නෙපේ. මේ සියල්ල අනලා වරද්දා ගන්න නැතුව කටටම යොමු කරලා කට ඇරලා ගිලලා ඔක්කොමත් ඉවරයි හපලා. ඒත් දන්නේ. සුළුපටු අදක්ෂකමක්ද මේක? මෙච්චර හරියක් මේ කය මහන්සි කරලා කරලත් පින්නතුනේ දැනින් නැත්තම් වැටහෙන්නේ නැත්තම් මතක නැත්තම් හිතට නැගින රාගේ කොහෙද හඳුනන්නේ හිතට සිටිවිලි මාත්‍රයක් ඇටියට උපදින ද්වේෂය කොහෙද හඳුනන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ හැම මොහොතකම සිහියෙන් ඉන්න කියලා කෙලෙස් යටපත් කරන්නමයි කෙලෙස් යටපත් කරන්නමයි. යටත් පිරිසෙන් කියනවා උච්චාර පස්සාව කම්මේ මල මූත්‍ර පිටකරන එකේ පවා පින්නතුනේ සිහියෙන් ඉන්න කියනවා. මල මූත්‍ර කරන එකේ පවා සිහියෙන් ඉන්න කියනවා. සමහර විටකදී ඒකේවත් සිහිය නැහැ පිළිගන්න. ඒකනේ පිරිසිදු කර යන්න කියලා ලියන්න වෙන්නේ. හිතන්න බලන්න. එතකොට මෙහෙම සිහියක් නැති කෙනෙක් කොයි තරම්නම් ප්‍රමාදද මේ සංසාරේ? කොහොමද ධර්මයක් අවබෝධ කරන්නේ නේ? කොහොමද ගැඹුරු දහම් කරණක් වැටහෙන්නේ? ඊළඟට තවත් මෙනෙහි කරන්න කියනවා මේ කයි කිස්ර කිස්රෝදේ පටන් යටිපතුල දක්වාම මේ කය නොයේ කුණප වලින් පිරීලා කියලා. කේසා කිස් ලෝමා ලුම්නකා නිය දන්තා දත් නේද මේ ආදී වශයෙන් මේ මම මම මම මම කියලා හල්වි ආඩම්බරයෙන් උද්දාමින් රජවරු කියලා හිතාගෙන හිටියද පින්නතුනේ මතක තියාගන්න මේ එකට ගැට ගහපු කුණු 32ක මල්ලක් කියලා මේ ලෝකේ මානයක් කෙනෙකුට ඇති කරගන්න පුළුවන් උද්දච්චකමක් ඇති කරගන්න පුළුවන් කෙනෙකුට තියෙන්නේ කුණු 32ක් නැතුව කුණු 31යි නා. එකක්වත් අඩුයි නම් මානයක් ඇති කරගන්න එක සාධාරණයි. නේද? මොකද එයාට 32ක් තියෙනවා මට නම් තියෙන්නේ 31යි. මගේ එකක් අඩුයි කියලා කුණු උද්දාම වුණාට කමන්නේ මම මේ කියන්නේ ඔයත් අඬ සිහිය නැහැ කිව්වනේ කය ගැන අන්න ඒ සිහිය ඇති වෙන්නයි මේ කියන්නේ. පින්වත්නි මේ කය කියන්නේ පින්වත්නි මේක කන පිට දැම්මොත් මොකක් වෙයිද? පොට්ට උරයක් අනිත් පැත්ත දැම්මම දේශනාවේ කියනවා එහෙනම් දඬු මුගුරක් අරගෙන බල්ලෝ කපුටෝ ඉලවනවා හැරෙන්න වෙන කරන්න දෙයක් වෙන කරන්න දෙයක් නැහැ කියනවා. ඔබ ඔය එකිනෙකාට ලං වෙලා පින්වත්නි තිප වැළඳ ගනිමින් හරි ඉන්නේ පින්වත්නි මතක තියාගන්න සම ඔය ඇත්තන්ගේ ශරීරයේ වහගෙන තියෙන නිසායි. ඔය සම නැත්තම් ඔය ඇත්ත කොහොම ලං වෙලා වාඩි වෙයිද? සියලු ප්‍රියකම් සියලු මනාපකම් සියලු ඇලීම් ඉවර වෙනවද නැද්ද? පින්නතුන ඉවර වෙනවා. මේ මොහොත ඇතුලේ මසසින් පේන්නේ නැති වුණාට නැනසින් කය ඇතුලට දැන් යන්න. මොනවද මේ කය ඇතුලේ දැන් තියෙන්නේ කියලා බලන්න මේ දැන්. මේ දැන් කය ඇතුලට ගිහිල්ලා බලපුවාම සෙම තියනවද නැද්ද? සෙම තියනවා. කොටු තියනවා. කෙල මේ දැන් තියනවා. තෙල් තියනවද නැද්ද? තියෙනවා. ප්‍රියයිද නැද්ද? අප්‍රියයි. මේ මොහොත මේ තප්පරේ වෙනකොට පින්නතුනේ බඩ ඇතුලේ බත් වමනයක් තියෙනවද නැද්ද? මේක එන්නේ කටින් එළියට. කටින් එළියට ආපුවම පින්නතුනේ අපි পায়ට පාගන්න කැමතිද? পায়ට පාගන්න කැමති නැති වුණාට পায়ට පාගන්න අකමැති එකක් දැන් ඔයත්තන්ගේ බඩේ තියෙනවද නැද්ද? බඩ කපා ගන්න ඕන පින්නත් නේ හරිනම්. හයට පාගන්නවත් පිළිකුලයි නම් බඩේ තියාගෙන ඉන්නේ කොහොමද? නේද? මේ මොහොත වෙනකොට පින්නතුනේ මල මූත්‍ර හැමදේම ඇඟ ඇතුළේද නැද්ද? මේ කය කියන්නේ කොච්චරනම් මේකේ ප්‍රාණීන් උපදිනවද? පණුව කොච්චරද? කෙනෙක් මැරුණාට පස්සේ අපි කියනවා පණුව ගැව්වා කියලා. හරියට පිටපණුව අපිට ගැහුවා වගේ. එහෙම එකක් නෙමෙයි. වෙන්නේ මොකද්ද? අපේ පණුව තමයි පිටට ගහන්නේ. නේද? මේක පින්නතුනේ මෙරිලා දින 4 5 6 යනකොට මොකද වෙන්නේ? හරියට පින්නතුනේ ඇතැම් වෙලාවකදී මේ කයේ ස්වභාවය වෛද්‍යවරයෙක්ම මගේ අතින් කිව්වා හරියට පින්නතුනේ මේ ශරීරය කැකුළුහල් මිටියක් කඩලා ඇඟ උඩ හැලුවා වගේ කියනවා. පණුව. මේ බත් මාළු පිනිවලින් හදපු ශරීරය තමයි ඔය ඇත්තෝ. පින්වත්නි මේ ඔක්කොම පණුව මේකේ උපදින්නේ. ඒක ප්‍රසූතාකාරයක්ද නැද්ද එහෙනම්? ඔය ඔක්කොම ප්‍රාණීන් ජීවත් වෙන්නේ මෙච්චර කල්. අපිත් සංසාරේ එක සත්වයේ එක සත්වයක් වෙච්ච අපි තව බොහෝ සත්වයන්ට වාසස්ථානයක්ද නැද්ද? වාසස්ථානයක්. ඔය යම් තාක් පණුවෝ ඉන්නවා නම් ඒ තාක් පණුවන්ගේ මල ආදිය පිට වෙන්නේ කොහෙද? මේකෙම තමයි ඒ සත්වයන්ට මේක වැසිකිළියක් පින්නොත්. ඒ තාක් ප්‍රාණීන් මැරිලා පින්වත්නි විනාශ වෙලා යන්නේ කොහෙද? මේක සොහොනක්ද නැද්ද එහෙනම්? අප්‍රමාණ සත්වයන්ට මේ කය සොහොනක් එහෙනම්. ඒකනේ අපිට මෙච්චර ආඩම්බර. ඒකනේ අපිට මෙච්චර මානයක් එකිනෙකාට කතා කරන්නත් බැරි තරමට. දුප්පතාට hina වෙන්න බැරි තරමට මානයක් ඒකනේ අපිට. කොච්චරනම් අපි සකස් වෙන්න ඕනද නේ? මේ විදිහට පින්නතුනේ එකින් එක එකින් එක එකින් එක මේ කය පිළිබඳව හොඳට සිහිනුවන උපද්දව ගන්නද සිහිනුවන උපද්දව ගත්තොත් මාරේ අවකාශයක් ලබන්නේ නැහැ පින්නතුනේ හැබැයි සිහිනුවන නැති වුණොත් මේ කය පිළිබඳව පාපී මාරේ අපි සිදුරක් හොයා ගන්නවද නැද්ද හොයා ගන්නවමයි හරියට උපමාවක් කියනවා හිත මඩ ගොඩකට ගලක් ඇතේරියොත් එහෙම ඒ මඩ ගොඩේ ගිලෙන්න ඒ ගල අවකාශයක් ලබනවද නැද්ද? ලබනවා. අන්න ඒ වගේ කියනවා. කායගත සතිය යමෙක් වඩන් නැත්නම් ඒ වඩන් නැති කෙනා වසඟිත ගන්න මායයා ඉඩ ලබනවමයි පිළිතුරේ. කෙලෙස් නසන මාවතයි කායගත සතිය නිවනට මාවතයි කායගත සතිය ඒ නිසා හැම කෙනෙක්ම නිරන්තරව පින්නතුනේ සිහි නුවණින් කය පිළිබඳව මෙනෙහි කරන්න පින්වත්නි. සියලු දෙනාටම නිවන් පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව නිමාවටපත් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනා වූදීකින් ඒ උතුම් චතුරාර්ය ඉදී සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහඳ පවත්වා අනුමෝදන් කරමු. Thank you.